කෝට්ටේ බණ්ඩාරනායකපුර මං වෙනුවෙන් අත්පත්‍රිකා බෙදා දීමක් ලෑස්ති කරලා තිබ්බා ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රදේශවාසීන් කීප දෙනෙක් මං පස්සේ ඒගොල්ලම හමු වෙලා ස්තුති කරන්න ගියා ඒගොල්ලන්ට මං ගිහිල්ලා එළියට ගියපු ගමන් විනාඩි 15ක් විතර ගියන් පස්සේ ජනක රණවක නගරාධිපතිතුමාගේ නෑදෑ පුතෙක් සහ තවත් කීප දෙනෙක් මගේ ක්‍රියාකාරීන්ගේ ගෙවල් දෙකකට ඒ දෙකම සුණු විසුණු වෙන්න කඩලා තියෙනවා ඊට පස්සේ මට කෝල් කරලා කිව්වා මං කිව්වා පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන්න කියලා ඊට පස්සේ ඒගොල්ලෝ පැමිණිලි කරලා මමත් පොලිසියට ගියයින් පස්සේ හතර දෙනෙක් කියලා දෙන්නයි අතරමඟ රන්තිගේ මම ඒ දෙන්නම දැක්කා. ඊට පැය දෙක තුනකට පස්සේ මේ පුද්ගලයෝ ගිහිලා මිරිහාන පොලිසියට පැමිණිලා දාලා තිනවා. මම බඩමුට්ටු පොඩි කරා කියලා එක්කෙනෙක්ගේ ගෙදරකට ගිහිල්ලා.